සතියෙන් සතිය. අනුපිළිවෙලට. මේ ධර්මය අවබෝධ වෙන්නේ අනුපිළිවෙලට. ඒ අනුපිළිවෙලට අවබෝධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙලක් දේශනා කළේ. ඒක කිව්වේ අනුපූර්ව ප්‍රතිපදාව. ඒකට පිළිපදින්නත් ඕනේ ඒ අනුපිළිවෙලට. ඒකේ ආරම්භය තමයි සීලය. ඒතර සීලයෙන් පිරිසිදු වීම, සුද්ධ වීම, පිරිසිදු වීම හොඳටම පිරිසිදු වීමට සීල විසුද්ධිය කිව්වා. චිත්ත විසුද්ධිය කිව්වා සිතේ තියෙන මේ පංච නීවරණ. මොකද නිවන වහන ධර්මතා පහ සිතින් බැහැර කරන්න ඕනේ නිවන් දකින්න. ඒ පහ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් මේ ලෝකෙ කිසි කෙනෙකුට නිවන් දකින්න ඒ නිසා ඒ නිවන වහන නිවන ආවරණය කරන ධර්මතා පහ අපි සිතින් බැහැර කරන්න ඕන. ඒ බැහැර කරලා කියන කාලය තමයි සමාධි කාලය කියලා පැහැදිලි කරන්නේ. සමාධි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තැන්පත් බව. සිත නොවිසිරෙන බව. ඒකට තමයි සමාධිය කියන්නේ. ඒකට සමාධිය කියන්නේ අර නීවරණ සිතින් ඈත් වෙලා තියෙන කාලයයි. ඊගාවට අපි කතා කළේ දික්ක විසුද්ධිය ගැන. දික්ක කියන්නේ දකිනවා කියන්නේ. විසුද්ධි කියන්නේ සුද්ධ විසුද්ධි කියන්නේ වඩාත් පිරිසිදු. නිවැරදිව දකිනවා. පැහැදිලිව. එතනදී අපි දික්ක විසුද්ධියදී අපි වෙන් කරා නැත්නම් මේ ධර්ම දේශනා පිළිවෙලින් අහලා තියෙනවා. කරන නාම රූප වශයෙන් හොඳ ලෝකයේ ගන්න තියෙන්නේ ඒ ධර්මතා දෙකයි. ඒ වගේම ස්කන්ධ පහකට බෙදලා පෙන්නවා. ආයතන 12කට බෙදලා පෙන්නවා. ධාතු 18කට බෙදලා පෙන්නවා. ඒ වගේම 201කට බෙදලා පෙන්වනවා. කරුණු 201ක්. ඒක බෙදලා පෙන්වනවා වෙන් කර. ඒ දික්ටි විසුද්ධිය. එතකොට දර්ශනය එතනදී අපි විසුද්ධ සුද්ධ කරගත්තා. සාස්වත දික්තියට හා උච්ඡේද දික්තියට නැරටි යන ආකාරය පැහැදිලි කරා. ඒ සියලුම දික්ටි වැරදි දැකීම් වැරදි දර්ශන ඒ සාස්වත හා උච්ඡේද කියන දික්ටි දෙක තුළ ඇතුළත් බව අපි පැහැදිලි කරලා දුන්නා පෙන්වලා දුන්නා. සාස්වත කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා. ස්ථිර දෙයක් තියෙනවා කියලා ගන්න එකට කියනවා සාස්වත දිට්ඨිය කියලා. අනාගත භවයක් නැහැ කියලා ගන්න සිතුවිල්ලට කියන්නේ උච්ඡේද දිට්ඨිය. ඒතකොට මේ දිට්ඨි දෙකෙන් බැහැරව මේ කොටස් 200 එකක් බෙදලා වෙන් කළා පෙන්නවා ඒ කොටස් වල ක්‍රියාකාරීත්වය. ඒ වගේම කාංකා විතරණ විසුද්ධියේදී අපි සංකා කියන්නේ සැකය. අවිශ්වාසය. මොකද තවදුරටත් තියෙනවා. අපි දන්නවා මේ කොච්චර බණ කිව්වත් තවදුරටත් තියෙනවා මමමද? මම නෙමෙයිද? කවුරු වුණාද? කවුරු වෙලා කොහම වුණාද? ආදි වශයෙන් තවමත් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවේ හැටි ඒක. ඉතින් ඒ සැකය නැති කරගන්න නැත්නම් ඒ සැකය විසුද්ධි සුද්ධ කරගන්න, පිරිසිදු කරගන්න කාංකා විතරණ විසුද්ධි හතරවෙනි එක. ඒක අපි පැහැදිලි කරා හේතුඵල ධර්මතාවයක් තුළ. අර ඊගාවට අපි දේශනා කරේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගම් මග්ග මග නොමග. කියන්නේ නොමගට යන්නේ නැතුව නිවැරදි මගට. ඒ කියන්නේ නිවන කරා යන මග. ආයි සසර කරා යන මගට නොවැටි. මොකද දැන් සසර මගනේ අපි ආවේ. තව නිවන් මගට අවතීර්ණ වුණේ නැහැ. ඒකේ මග නොමග වෙන් කරගන්න තැන තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකිනවා. විසුද්ධි කියන්නේ පිරිසිදුව. ඒතර මග නොමග නුවණින් දකිනවා ඊ타මත්ම පිරිසිදුව විසුද්ධි. ඒකට කිව්වා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතන ඉඳලා තියෙන්නේ අරිහත්ත්වයට යනකම්. රහත් වෙනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මූලික කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. මොකද අපිට ඉස්සෙල්ලාම ප්‍රහාණය කරගන්න ඕනේ කෙලෙස්. ඊට පස්සේ තමයි ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකයේ ක්‍රියාව නවතින්නේ ඊට පස්සේ. කෙලෙස් ප්‍රහාණය නොකරන තාක්කල් මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය භවෙන් භවයට යනවා. නාම රූප වශයෙන් යනවා. එහෙම නැත්නම් රූපස්කන්ධය විතරක් යනවා සංඤතලේ. නාමස්කන්ධය විතරක් ක්‍රියාව තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක වල. අනිත් සෑම තැනකම නාම රූප දෙකේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට අරිහත්ත්වයට යනකම්ම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන අතරේ අපි හොඳ කල්පනාවෙන්. ඒ හොඳ කල්පනාවට කිව්වා සම්මා සති කියලා. සීය. හොඳ සිහිය. යෝනිසෝ මනසිකාරය. මනා නුවණ. මේ ධර්මතා දෙකත් එක්ක තමයි අපි ආවේ සීල විසුද්ධිය ඉඳලා. මේ ධර්මතා දෙක බැහැර කරන්න බෑ. අරිහත්ත්වයට යනකම බැහැර කරන්නත් බෑ. අරිහත්ත්වයට ගිහිල්ලත් මේ ධර්මතා දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. එතකොට අරිහත්ත්වයට යනකම් මේ කොහොනේ? ඒක අයින් කළා මේ ගමන යන්න බෑ. කිසි කෙනෙක් ගිය කෙනෙක් නැහැ. සතියා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයයි. හැබැයි අරිහත්ත්වයට ගියාට පස්සේ ඒ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ අපි ඒක පැත්තකින් කියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අවබෝධය ලබා ගත්තට පස්සේ නිර්වාණ අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ ධර්මතා දෙක ඒත්‍යාත්මක වෙනවා. එහෙනම් කර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. මග නොමත. ඒතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ ඇයි? අපිට තාම නිත්‍ය කියන සංඥාව තියෙන හින්දා. දුකයි කියලා මෙනෙහි කරන්නේ ඇයි? සැපයි කියන සංඥාව තාම මනස අනුගත වෙලා තියෙන නිසා. අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ ඇයි? ආත්ම සංඥාව තාම මනසේ අනුගත වෙලා තියෙන නිසා. ඒතකොට නිට්ටයයි සැපයි ආත්මයි. සුභයි වශයෙන්. ඒතකොට නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගන්න කෙනා සුභ වශයෙන් තමයි දකින්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනසට නිවැරදිව දර්ශනය වුණොත් එයා දකින්නේ ආසාවෙන් පරිහරණය කළ යුතු දේවල් හැටියට නෙමෙයි. සුභ වශයෙන් නෙමෙයි. අසුභ වශයෙන්. ඒ කියන්නේ මේෙන් මිදෙන්න ඕන කියන සිතුවිල්ල තමයි එන්නේ. මොන ධර්මතාවයෙන්ද මිදෙන්න ඕනේ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. මෙන්න මේ ස්කන්ධ පහෙන් මිදෙන්නට ඕනේ, ගැලවෙන්නට ඕනේ. මේකේ ක්‍රියාකාරීත්වය නවත්තන්නට ඕනේ. කියන සිතුවිල්ලට අපේ මනස එන්න ඕනේ. අන්න එතන ඉඳලා එතකොට නිවැරදිව අනිත්‍ය. ඒතර අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අපි දැන් ලෝකයේ සිදුවෙන ක්‍රියාවලිය තුළ අපි අනිත්‍ය දකිනවා. දැන් මේ දවස්වල වහිනවා. හඳුනාය යනවා. එතකොට ඒ තුළින් අපිට අනිත්‍ය දකින්න පුළුවන්. ප්‍රගම් වතුර ගලලා, ගෙවල් දොරවල් කඩාගෙන බිඳගෙන යනවා. ඒවත් අපි අනිත්‍ය දකින්න පුළුවන්. නිට්ටය නෑ මේවා අනිත්‍යයි කියලා. ඒ වගේම ගහක් ගස් ඉදිරියලා වැටෙනවා. දිරච්ච ගස් උලඟට පැරිලා. ඒතර ඒ තුලත් අපිට අනිත්‍යයි කියලා එහෙන් දැකලා තීරණය කරන්න පුළුවන්. නමුත් මේ නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන අනිත්‍ය කියන දර්ශනය ඒ තුළ ප්‍රමාණවත් වෙන්නේ අපට නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන අනිත්‍ය කියන දර්ශනය සහවුරු කරගන්න නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ හොඳට වෙන් කරන්න ඕනේ. හොඳටම වෙන් කරන්න ඕනේ. ඉතින් වෙන් කරන අපි පැහැදිලි කරලා දීලා තියෙනවා කරුණු 200ක් එකක්. 28ක් රූප වශයෙන් ගන්න පුළුවන්. ඒ අභිධර්ම ක්‍රමය. ඔයත් එක දන්නවා. මහා භූත හතරක් හා ඒ මහා භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. අහලා තියෙනවා. දන්නවා. ඒ කියන්නේ මහා භූත හතර නිසා තමයි අර 24ම පවතින්නේ මහා භූත හතරේ පැවැත්මක් නැත්නම් අර 24 උපාදාය රූප 24ම පැවැත්මක් පැවැත්මක් ගෙනියන්න බෑ. එහෙනම් අපිට එකක් එතනදී පැහැදිලි වෙනවා මේ ලෝකයේ යම් රූප කියලා යම් දෙයක් නිර්මාණය වෙනවා නම් සකස් වෙනවා නම් ඒ මහා භූත හතරෙන් කියන කාරණේ. ඒතර අපි අනිත්‍ය කියන එක ප්‍රකට කරගන්නේ ඒ කියන්නේ මනසින් ප්‍රකට කරගන්නවා. අර ඇහෙන් දැකලා වෙනස් වෙන ස්වභාවය, ඒ කැඩෙන, බිඳෙන, paludu වෙන, ඒ වෙනස් වෙන ස්වභාවය ඇහෙන් දැක්කලා ඒක ප්‍රමාණවත් නෑ. ඒතර මනසින් දකින දර්ශනය ප්‍රමාණවත් වෙනවා. කොහොමද? දැන් අපි දන්නවා රූපස්කන්ධය ගත්තොත් කොටස් පහයිනේ. ඒතර කොටස් පහෙන් අපි ඉස්සෙල්ලාම ගන්න රූපස්කන්ධය. රූපස්කන්ධය බෙදන්න පුළුවන්. අර 28කට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් 32කට බෙදන්න පුළුවන්. ඒත් අපි ගන්නවා දැන් රූපස්කන්ධය කියන එකේ තේරුමම මහ භූත හතරේ ක්‍රියාකාරීත්වය කියන එක. එහෙනම් වර්තමානයේ පටවි ධාතුව ඉපද බිඳිනවා. අන්න අපි මෙනෙහි කරනවා. ඊට නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ අර සතිය හා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන පටවි ධාතු ඉපද බින්දෙනවා. ඇයි ඉපද බින්දෙනවා කියන්නේ? ඉපද බින්දෙනවා කියලා කියන්නේ ඒකේ අවශ්‍යත් එක්ක තමයි අපි ගලපන්නේ. එතකොට තමයි ඉපද බින්දෙන බව දකින්නේ මනසින්. එතකොට ආයුෂ්‍ය ගත්තාම අපි දන්නවා චිතක්ෂණ 17කට වඩා ආයෂ නැහැ උපරිම තියෙන චිතක්ෂණ 10. මේ චිතක්ෂණ 17ක් කියන කාරණය මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. චිතක්ෂණ කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒන් තියෙනවා 17ක්. කොහමද? සිතක් හටගන්න දැන් මේ කියන්නේ කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනසේ යනකම්ම සිතේ ක්‍රියාකාරීත්වය තමයි රූපේක ආයශ කියන්නේ. තේරෙනවද? ඒක තමයි චිතක්ෂණ 17ක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා අතීත භවාංග. භවාංග සිතක් අපිට තියෙනවනේ. ඒ භවාංග සිතේ අරමුණ තමයි පෙර භවයේ අවසාන අවස්ථාවේ ගත්ත ආරම්මණය. චුතිසිත. මේ භවයේ පළවෙනි සිත ප්‍රතිසන්දි විඥාණය හා අපිට දැන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්න වෙලාවට පවතින්නේ භවංග සිත. භවංග කියන වචනේ තේරුම තමයි භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක්. ඒකයි භවංග කියන්නේ. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතිනවා. ඒතොරේ භවංග සිත ඒ කියන්නේ ඊට පස්සේ චලනීය වෙනවා. මොකද අලුත් සිතක් උපදවන්න ඒක හොලවන්න ඕනේ. ඒ හොලවනවට කියව චලනය කියලා. අර භවාංග සිතට කියව අතීත භවාංග කියලා. මම මේ චිත්ත වීතියක් කියන්නේ හොඳට විභාග කරලා බලන්න. චිත්ත වීතියක් පිළිබඳව දැනගත්තාම හරි පහසුවෙන් ඒක දකින්න. මේ අනිත්‍ය ලක්ෂණය දකින්න, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, මේ ත්‍රිලක්ෂණයම දකින්න හරි පහසුයි. අතීත භාංග කිව්වේ අර චුති ප්‍රතිසන්දිහා භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතිනා වූ සිතට තමයි අතීත භාංග කියලා කියන්නේ. පංචේන්ද්‍රයන්ගෙන් වර්තමානයේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු නොගන්න වෙලාව. දැන් නිින්ද ගියාම එහෙම තියෙන වෙලාවට පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීම නැහැ. ඒ වගේම දැන් සිතක් බලවත් වෙන. ඒ කියන්නේ කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනස ගෙනියන්න නම් මේ චිත්ත වීතියක් මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කියනවා අති මහත්තාරම්මන චිත්ත වීති. වීතිය කියන්නේ දිග එකක්. ඒතර අතීත භවංග කියන සිත ඊගාවට එන්නේ භවංග චලන කියන සිත. හරි. ඒ සිත ඇතිව නැතිවනත් එක්කම චලනය හොලවනවා භවංග චලන. භවංග පච්ඡේද. ඒතොර ඒ ඒ සිත ඇතිවෙච්ච නැතිවෙච්ච තැනම ඒ භවංග සිතේට කපලා අයින් කරන ඡේදනය කරනවා කියන්නේ. භවංග භාගපච්ඡේද. ඊගාවට තමයි පංචත් ආවර්ජණය. අතීත භවංග භවංග භවංග චලන භවංග පච්ඡේද ඡේදනය කරනවා. ඊට පස්සේ එනවා පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ආරම්මණය. එක්කෝ ඇහැට රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් විඳලා ශරීරයෙන් පහසක් ලබලා ඒකට කියන්නේ චක්කු විඥාන දැන් ඒක දන්නවා කටි. සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන. එතකොට දර පංචක් ආවර්ජන ඒ කියන්නේ මේ පහෙන් එකක් තමයි ගන්නෙ. අපි කියමු චක්කු විඥාන කියන්නේ. ඒතර අතීත භවාංග, භවාංග චලන, භවංග පච්ඡේද පංචත් ආවර්ජන. ඒතර පංචේන්ද්‍රයන් ගන්න මොකද්ද මේ ආරම්භය? චක්කු විඥාන. පංචස්ථාවර්ජන සිත ඉපද නිරුද්ධ වෙනවත් එක්කම රහෙන්දක රූපය පිළිබඳව සිත හැදෙනවා චක්කු විඥානය. ඊට පස්සේ අරමුණ පිළිගන්නවා. ඇහෙන්දක රූපය පිළිබඳව ඊට පස්සේ අපි පිළිගන්නවා. මේ පෘථග්ජන ස්වභාවයේ පෘථග්ජන පුච්චලයේ සිතේ ස්වභාවය කියන්නේ රහතන් වහන්සේගේ සිත නෙමෙයි ඒක වෙනම කියන්නම්. දැන් ඒතකොට අරමුණ පිළිගන්නවනේ. ඇහෙන් දැකපු රූපය හොඳයි, ඒක ලස්සනයි, ඒක පැහැදිලි. ඒතර ඒ අරමුණ ක්ෂණේ පිළිගන්න. ඒ පිළිගැනීම සිත. ඒකට කියනවා සම්පටිච්ඡන කියලා. ඊට පස්සේ දැන් ඒක පිළිබඳව ඒ සිත ඇතිව නැති වෙනවත් එක්කම එනවා සම්තිරණ. කියන්නේ Taman තීරණය කරනවා ඒක. කොහොමද මොකද්ද තීරණය කරන්නේ? ඒක හොඳයි. ඒක ලස්සනයි. ඒක පැහැදිලි. ඒක වර්ණවත්. දැන් එහෙම තීරණය කරනවානේ. ඒකට කියනවා සම්තිරණ. ඊට පස්සේ තියෙනවා මනෝ දාමර්ජන මනසින් ආවර්ජණය කරනවා ඒකට කියනවා වත්තපන කියලා අරමුණ නිශ්චය කරනවා ආයික මට හොඳයි එහෙම වෙනව නේද රූපේ පිළිබඳව දැකීමේ සිට ඊට පස්සේ ඒක පිළිගන්නවා පිළිගැනීමේ සිට ඊට පස්සේ ඒක තීරණය කිරීම සිට හොඳද නරකද කියන එක ඊට පස්සේ හොඳයි හොඳයි නම් ඒක ලස්සනයි නම් පැහැදිලි නම් පිළිගන්න. ඒතකොට සම්තිරණ සම්පඩෙච්චන ඒතර මනෝත්ත මනසින් නෙමෙයි ආවර්ජණය කරන්නේ. සිතෙන් ආවර්ජණය කරන්නේ. ඒක කියන්නේ මනෝත්ත ආවර්ජන. එතෙන් දිනනවා ඊට පස්සේ වත්තපන. ඒ කියන්නේ වත්තපන කියන්නේ නිශ්චය කරනවා. මොකටද නිශ්චය කරන්නේ? Tamanට අයිති කරගන්න. තේරෙනවද නැද්ද? ඔව්. ඊට පස්සේ සිත හතක් එක සිතක් ඇතිව නැති වෙන අර අරමුණු කරලා අර දැක්කපු රූපය පිළිබඳව අරමුණු කරලා එකපාරක් ඇතිව නැති වෙනවා දෙපාරක් ඇතිව නැති වෙනවා තුන් පාරක් ඇතිව නැති වෙනවා හතරවෙනි පාරටත් ඇතිව නැති වෙනවා පස්වෙනි පාරටත් ඇතිව නැති වෙනවා හයවෙනි වරටත් ඇතිව නැති වෙනවා හත්වෙනි වරටත් ඇතිව නැති වෙනවා ඒ හතට කියනවා ජවන් කියලා අහලා තියෙනවා දැන් එතකොට මේ අරමුණ පිළිබඳව සිත් හතක් ශරණයක් තුළ ඇතිව නැති වෙනවා දැන් එතකොට ඉපද බින්දෙනවද ආ ඉපද බින්දෙනවා හ්ම් හරි ඒතකොට දැන් එතකොට දැන් සිත හතක් ඇතිව නැති වුණා ඊට පස්සේ තදාරම්මන කියලා දෙකක් එනවා. ආරම්මණය තදින් අරන් ඉවරයි. තේරෙනවද කියන්නේ? දැන් ඔතන තියෙනවා 17ක්. කොහමද 17ක් වෙන්නේ? අතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද, පංචත් ආවර්ජන, චක්ක විඥාන, සම්පරිච්ඡන, සම්තිරණ, වත්තපන. එතකොට 8යි. ජවන් 7යි 15යි සදාරම්මන 2යි 17යි. හරිද? ඔය තමයි රූපේක ආයශ. දැන් තේරෙනවද? චිතක්ෂණ 17ක් කියන්නේ ඔකට තමයි. එතකොට මේ චිතක්ෂණ දැන් දැන් බලන්න කොච්චර වේගයකින් ওই කරුණු 17ම ඇතිව නැති වෙනවද කියලා. එතකොට මෙන්න මේ ස්වභාවය මනසට අනුගත කරගත්තොත් නিত্য වශයෙන් දකින්නද අනිත්‍ය වශයෙන් දකින්නද? එතකොට මේ සිතේ ප්‍රවෘත්තියේ මේ කරුණු 17 ක්‍රියාකාරීත්වය තමයි රූපේ කායශ. එතකොට අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව පිළි අරගෙන ඒක තීරණය කරලා Tamanට අයිති කරගැනීමේ සිතත් ඇවිල්ලා. අර හත් පාරක් සිත් ඇති වෙලත් නැති වෙලත් තරමුණ තදින් ගන්න කොච්චර වෙලාවක් යනවද? මේක තමයි අපි මීට කලින් පැහැදිලි කළේ තත්පරයේ ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා පිටි කාලයක්. ඒක අරමුණ තනින් ගත්ත ගම කර්මයක් කරන් ඉවරයි. කර්ම බවට පත් වෙලා ඉවරයි. ඇයි කර්ම බවට පත් වෙලා ඉවරයි කියන්නේ? සිත එල්ලන්න පුළුවන් ඒකේ. සිත එල්ලන්න පුළුවන් හින්දා තමයි ඒක අයිති කරගත්තේ. තමන් සතු කරගෙන දිවෙන්නේ. එතකොට එතන ලෝභය ක්‍රියාත්මක නැද්ද? ඒක ගන්න බැරි වුණා නම් අමනාපය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒක අයිති කරගන්න බැරි වුණා. ඒ දෙකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ මෝහයෙන් හින්දායි. එතකොට ඒ ධර්මතාවය තමන් අයිති කරගත්තාම මානෙන්නේ නැද්ද? ආ ඒගොල්ලන් ගන්න ඉස්සලා මං ගත්තයි. ඒගොල්ලන් මේ අඩු ගානට ඉල්ල මං ඊට වැඩි ගානක් දීලා ගත්තා. මානෙන්නේ නැද්ද? ඒ වස්තුව පිළිබඳව නිවැරදිව දැක්කේ නැහැ. එතන තියෙන්නේ පඨවි ධාතුවේ ඉපදෙමිදීමක් ආපෝ ධාතුවේ ඉපදෙමිදීමක් තේජෝ ධාතුවේ ඉපදෙමිදීමක් හා වායෝ ධාතුවේ ඉපදෙමිදීමක් නැද්ද ඒක දැක්කේ නැ දිටි එතකොට බලන්න මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි ඒකයි අපි මෙච්චර කල් නොමග ගියේ කියන්නේ මගට වැටුනේ නෑ තාම හරියටනේ තාමත් නොමගරින් එහෙනම් එතකොට මේ පඨවි ධාතුවත් ඉපදෙමිදෙනවා ඒ රූපේ තින්නේ ධාතු හතරයිනේ ඒතර පඨවි ධාතුවත් ඉපදෙන්නේ. ආපෝ ධාතුවත් ඉපදෙන්නේ. තේජෝ ධාතුවත් ඉපදෙන්නේ. වායෝ ධාතුවත් ඉපදෙන්නේ. දැන් මේ සිත් පෙළමත් ඉපදෙන්නේ නැද්ද? ඒ කියන්නේ ආරම්මණයක් තදින් ගන්න තැනට යනකම් අතීත භවංග සිත ඉපද බින්දිනවා. එතකොට නිත්‍යද අනිත්‍යද? භවංග චලන සිත ඊගාවට එනවා ඒකත් ඇතිව නැති වෙනවා. ඉපද බින්දිනවා. භාංග පච්ඡේද ඒක ඡේදනය කරනව භවංග සිත පැත්තකට අයින් කරනව කපල අයින් කරනවා එනවා ඡේදනය භවංග පච්ඡේද ඒ සිතත් එතකොට ඉපද බින්දිනවද පංචත්තාවර්ජන ඉන්ද්‍රියන් පහෙන් කොයි එකද චක්කු විඥාන ඒකත් ඉපද බින්දිනවද ඒකත් ඉපද බින්දිනවා සම්පටිච්ඡන ඒ රූපාරම්මණය පිළිගත්තා පිළිගැනීමක් කරනවනේ තෘෂ්ණාව තියෙන පුච්චරයට එනවා. ධර්මය නොදන්න, නොතේරෙන, නොයැටෙන පුච්චරය ආරක පිළිගන්නවා. ලස්සනයි කිය. පිරිසිදුයි පැහැදිලි හොඳයි. ඒතර සම්පරිච්ඡන ඒකත් ඉපද බින්දිනවද? ඊට පස්සේ ඒක තීරණය කරනවනේ. ඒක හොඳයි ලස්සන ඒක හරි පැහැපත්. ඒකේ වර්ණයක් හොඳයි. එහෙනම් ඇඳුම් එහෙම තේරුව නේද මේ විදිහට? ගෙදරට අවශ්‍ය කරන උපකරණත් ඒ විදිහට තේරුව නේද? හා? දැන් කොහෙ ගියා? එළවලු ටික ගන්න ගියත් ඒ විදිහට තෝරනද සම්පටිච්චන සම්තිරණ වත්තපන නිශ්චය කරන අයක මට හොඳයි ගන්න නැද්ද එතකොට අර සිත හත් පාරක් ඇතුව සිත හතක් ඉපදෙමින් යනවා ජම අතදරම්මන දෙක එතකොට මේ සෑම සිතක්ම ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා අරමුණ තදින් ගත්ත ඒ සිත් දෙකත් ඇතිව නැති වෙනවද ඉපද බිඳිනවද දැන් මොකද්ද තියෙන්නේ නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක් මෙන්න මේක සිතට අනුගත කරගන්න ඒ තමයි නිවැරදි අනිත්‍ය ලක්ෂණය අර ඇහෙන් දැකලා අර කන්ද නාය යන්නේක ගොඩනැගිල්ලක් කඩා වැටෙන එක කුලඟක් ඇවිල්ලා ගහක් පෙරලන එක ගයක් පෙරලන එක දරුවා නැති වෙන එක ස්වාමියා නැති වෙන එක සහෝදරයා නැති වෙන එක ඒකත් අනිත්‍යයි හැබැයි ඒ අනිත්‍ය මේ නිර්වාණය අවබෝධ කරගන්න තරම් ප්‍රමාණවත් ප්‍රමාණවත් නැහැ. ඒ ස්වභාවය තුළ යම් වෙලාවක යම් ශෝකයක් කනගාටුවක් ඇති වෙයි. ඒක ටික දවසකින් නැත්තර නැති වෙනවනේ. මේ මහත්ය නැති වුණා ටික දවසක් කඩයි. දරුවෙක් නැති වුණා ටික දවසක් කඩයි. මතක් වෙන මතක් වෙලාවට ශෝකයක් එයි. ඒ රේ අනිත්‍ය තුලත් එනවා ශෝකය. ඒතොර නිවැරදි අනිත්‍ය දකින්න නම් මේ නිවැරදි ක්‍රියාව දකින්න ඕනේ. ඒ ක්‍රියාව දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කර කියන දේශනා කරනවා මහණෙනි මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. මම කියන කුච්චරයක් නෑ මම කියන සිතුවිල්ලෙන් ශුන්‍යයි. හිස්. දැන් මම කින්නවද මේකේ? මම මෙච්චර දවසක් බණ ඇහුවා. මම හම්බුණාද මේ? කුච්චරේ ආත්මයක් හම්බුණා. ආත්ම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. ආත්මයට අයිති කියන සිතුවිල්ලෙන් ශුන්‍යයි. ලදරුවෙක් කියන සිතුවිල්ලෙම ශුන්‍යයි. ලදරුවෙකුත් නැහැ. බිලිඳෙක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙනවා. රූපස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, වේදනාස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, සංඥාස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, සංස්කාරස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, විඥානස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා. සතාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා. ක්‍රියාවේ අවස්ථානේ දුක. ඒතර මේ ක්‍රියාව සිද්ධ වෙන්න යන කාලය අපි සිතට අනුගත කරගත්තොත් අනිත්‍ය කියන දර්ශනය මනාව දර්ශනය වේද නැද්ද? දර්ශනය වේද නැද්ද? දර්ශනය වෙනවා. අන්න ඒ දර්ශනය නිවනට ප්‍රමාණවත්. නිවන් දකින්න ප්‍රමාණවත්. නිවන් මගට ප්‍රමාණවත් වෙන්නේ ඒ දර්ශනේ. එහෙනම් අපි චක්කු ප්‍රසාද රූපය අරගන්නවා. ඒකත් ඉපද බිඳෙනවා. චක්කු ප්‍රසාද රූපයේ තියෙන හතරයි. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි ධාතුව ඉපද බිඳෙනවා. දැන් අපි චක්කු ප්‍රසාද කියන එක අයින් කරනවා. ඇස කියන සිතුවිලි අයින් කරනවා. එයි. ඇසක් නැහැ. ඇසක් නැහැ. ඒ සම්මුතියෙන් දාගෙන තියෙන නමක් ඔය ඇස කියන්නේ. එතකොට පරමාර්ථයට ගියම ඇසක් හම්බෙන්නේ නැහැ. මොකක්ද හම්බෙන්නේ? මොකද්ද ලැබෙන්නේ? අර මහ භූත හතරේ ක්‍රියාවක්. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ රූපස්කන්ධයට අයිති මහ භූත හතරහා ඒ මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප 24ක්. එයින් එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. ඒ අඳුනගන්න කියපු වචනයක්. ඒතර චක්කු ප්‍රසාද රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ්ජ අටක් තියෙනවා. තවත් දෙකක් තියෙනවා. ශරීරයට අයිති නිසා කාය ප්‍රසද රූපේ. පාලනය කරන්නේ මම නෙමෙයි ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කියන කාරණයක් තේරුම් ගත්තම 10ක් තියෙනවා. පාලනය කරන්නේ මමද? ඇස. ඒතර ඇස කිව්වේ අර මහ භූත හතරට. ඒතර මහ භූත හතර පාලනය කරන්නේ මමද? අර ජීවිත ඉන්ද්‍රිය රූපේ. ජීවිත ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිතයට අධිපති කවුද? කර්මයයි. කර්මය නැමැති සිතුවිලි. ඒතර කර්මයක් දක්වා මනස ගියේ කොහොමද? අර දැන් පෙන්වම දැන් කර්මයක් දක්වා මනස ගියේ. ජවන් හතයි තදරම්මන දෙකයි. අරමුණ පිළිගත්තා, තීරණය කළා, නිශ්චය කළා, තමන් සතු කරගත්තා. සිත හතක් ඇතිව නැති වුණා, අරමුණ තදින් ගත්තා දෙකයි. චේතන හැවත් කර්මයයි. ඒකට කිව්වා චක්කෝ සම්පස්සජා චේතන. චක්කෝ කියන්නේ බාහිර රූපය. දෙක නිසා හැදුව සිත. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නෙමේද බලවත් තුනේ එකට. දැන් අපි මෙතනදී එතකොට දැන් ඇස කියන ධර්මතාවය හැවත් මේ මහ භූත හතරත් ඉපද බින්දිනවද? ඒක එතකොට ඇහෙන් දකින්නවද මනසින් දකින්නවද? පටවි ධාතු ඉපද බින්දින බව ඇහෙන් දකින්න බෑ. ඇස කාලයක් ගිහිල්ලා පොඩ පොඩ නොපෙන යනකොට නම් ඒත් වෙන්නේ ඒකත් මනසින් එපා දැක ගන්න. එහෙනම් මොකක්ද ඉපද බින්දේ? ඇසද පඨවි ධාතුවේ ඉපද බින්දෙනවද? තේජෝ ධාතුවේ ඉපද බින්දෙනවද? වායෝ ධාතුවේ ඉපද බින්දෙනවද? ආපෝ ධාතුවේ ඉපද බින්දෙනවද? ඇස කියන වචනේ අයින් කරනවා. මොකද මේ නිර්වාණ අවබෝධය කරගන්න නම් අපි යථාර්ථයට යන්න ඕනේ. සම්මුතිය බෑ. එතකොට දැන් අපි තවත් ආකාරයකින් පැහැදිලි කරනවා. ඒ තමයි පස්ස කියලා එකක් තියෙනවා. ස්පර්ශය. සකිව ස්පර්ශයට. පස්ස. වේදනා කියලා එකක් තියෙනවා. තියෙනවද? තියෙන වේදනා කියලා එකක්. සම්නස් වේදනා, දම්නස් වේදනා, මදහත් වේදනා, කායික සුව වේදනා, කායික දුක් වේදනා තියෙනවා. ඒතර පස්ස කියලා එකක් තියෙනවා ස්පර්ශය රසපච්චය වේදනා ස්පර්ශයක් නොනොත් වේදනාවක් ඇති වෙන්නේ නැහැ පැහැදිලි නේ හොඳටම දන්නවා ස්පර්ශයක් නැතුව විඳින්න බෑ සංඥා ඒතර හඳුනා ගන්නත් බෑ ස්පර්ශයක් උන් නැත්තම් යම් දෙයක් හඳුනා ගන්න නම් ඒක ස්පර්ශ වෙන්න ඕනේ නේ හැර රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ රූපය හඳුනන. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ ශබ්දය හඳුනගන්න. නැද්ද? නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්න ඕනේ. ගඳ සුවඳ හඳුනගන්න. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ. රසය හඳුනගන්න. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙන්න ඕනේ. සීතලද ප්‍රශ්නද කියලා දැනගන්න. එකක් ඇති. ඒතර හඳුනගන්න. ඒතර සං. ඒතර ස්පර්ශය නෙමෙයිද මේ සංඥාවට? හරි. ඒතර අර සංස්කාරය එතකොට වේදනා සංඥාදික සංස්කාරයට ප්‍රත්‍ය වුණකොට ස්පර්ශය තමයි ඒ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. අරමුණ තදින් ගන්න. ඒතර පස්ස ඉපද බින්දෙනවා. ඒ කියන්නේ නාම ධර්මයක්. ඇතිව නැති වෙනවද නැද්ද? ඇති වෙන ශරණෙන් නැති වෙනවා. චිත්තක්ෂණේ හොඳට මතක තියාගන්න. අර 17න් එකයි. දැන් 17 පෙන්වන්නේ මම. ඒ රූපේ කාශය. ඒතර චිත්තක්ෂණයට ගත වෙන්නේ 17න් එකයි. එයින් 17ක් තමයි රූපේ ආශය. ඒ කියන්නේ අර සිත් වැළම ක්‍රියාත්මක වුණාම අර කර්මයක් දක්වා සිත් වල ක්‍රියාත්මක වුණාම තමයි රූපේ කායස ඊට වැඩිය මේ ලෝකෙ කිසිම රූපයකට ඊට වැඩි කාලයක් නැහැ රැඳෙන්න ඒ කාලය තුළ ඒ සියලුම රූප ඇතිව නැති වෙනවා එහෙනම් පස්ස වේදනා සංඥා චේතනා හසිත දැන් මේවා ක්‍රියාත්මක වුණේ කොහෙද සිතේ ප්‍රවේදනාව ක්‍රියාත්මක වුණේ කොහෙද සිතේ හඳුනාගත්ත ඒ සිතුවිල්ල ආවේ කොහෙද? සිතේ. සංස්කාරයේ ගොඩ නැගුණේ කොහෙද? සිතේ. සංස්කාරික කර්ම වලට. කොහෙද ගොඩ නැගුණේ? සිතේ. සිත. එතකොට සිත. සිතේ ක්‍රියාකාරය. කරුණු පහක් තියෙනවානේ. ඒතර මේ කරුණු පහ චිතක්ෂණයක් ඇතුව එක චිතක්ෂණයක් තුළ ස්පර්ශයක් ඉපද බින්දෙනවා. වේදනාවක් ඉපද බින්දෙනවා. සංඥාවක් චිතක්ෂණයක් තුළ ඉපදෙබෙනවා. සංස්කාරයක් චිතක්ෂණයක් තුළ ඉපදෙබෙනවා. සිත චිතක්ෂණයක් තුළ ඉපදෙබෙනවා. තේරෙනවද කියන එක ගැඹුරුයි දැන්. මොකද දැන් යන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට. අපි සරලව එලා මේ පුළුවන් තරම් සරලව කියන්නේ. තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න නම් බෙදන්න ඕනේ. එතකොට අර සම්පරික්ෂණ කියන සිතත් ඉපදෙන්නේ නේද? මොනවද? තීරණය කරපු සිතක් ඉපද බිඳෙනවා. Tamanට අයිති කරගන්න ඕන කියන ඇති වෙච්ච සිතුවිල්ල නිශ්චය කරපු සිතක් ඉපද බිඳෙනවා. අර ජවන් හතත් ඉපද බිඳෙනවා. තදින් ගත්ත ආරම්මණයත් චිතක්ෂණ දෙකක් තුළ ඉපද බිඳෙනවා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න. ඒ විදිහට මෙනෙහි කරනකොට මොකක්ද අවබෝධ වෙන්නේ? පරම සත්‍ය අවබෝධය. ඒ තුළ නිත්‍යයි කියලා කවදාවත් කෙනෙකුට ආය තීරණය කරන්න බෑ නිත්‍යයි කියලා මේ ලෝකේ දෙයක්. පුළුවන් ද තීරණය කරන්න. ඒ දර්ශනය තුළ අර බාහිරින් දැකලා අර බාහිර ලෝකයේ සිදුවෙන සිදුවීම් වල වෙනස් වීම දැකලා අපි අපෝ අනිත්‍යයි සියලු සංස්කාර ධර්ම වෙන නිසා නියම මරුනේ. එහෙනම් නමුත් අපි ආයේ සත්පුජ්‍යල සංඥාවට වැටෙනව නේද? නැවත පුච්චල සංඥාවට වැටෙනව නේද? කෙනෙක් පිළිබඳ ඒතොර කෙනෙක් පිළිබඳව හිතනකොටම අපේ සිත දික්තියට වැටිලා ඉවරයි. ඒ කියන්නේ වැරදි දර්ශනයක්. ඒ පුජ්‍යලයා නෙමරුනේ. දැන් ඒ පුජ්‍යලයාද මැරුනේ? නෑ. එහෙනම් කොහොමද මරණය සිද්ධ වෙන්නේ? අර පස්ස වේදනා සංඥා චේතනා හා සිතේ ක්‍රියාකාරීත්වය නැති වුණාද නැත්? අර පිළිගැනීමේ සිත දැන් නැහැ. තීරණය කිරීමේ සිතක් දැන්නේ. එතකොට අරමුණ නිශ්චය තමන් සතු කර ගැනීමේ සිතක් නැහැ. නෑ. අර ජවනුත් නැහැ. සදාරම්මන සිතුත් නැහැ. දැන් එතකොට පුච්චලේටද අභාවය සිද්ධ වුනේ අර සිතුවිලි වල ක්‍රියාකාරීත්වයද නැවතුනේ. සත්‍ය වශයෙන් සිද්ධ වුනේ මොකක්ද? ඒක හැබැයි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒ පරීක්ෂණයට කියනවා භාවනා කියලා. ඒ කරන පරීක්ෂණයට මොකද්ද කියන්නේ? භාවනා. ඒක වාඩි වෙලා කරන්නත් පුළුවන්. හිටගෙන කරන්නත් පුළුවන් ওই පරීක්ෂණය. ඇවිදිමින් කරන්නත් පුළුවන්. වැතිරිලා කරන්නත් පුළුවන්. බැරිද? අවශ්‍ය කරන්නේ මොකක්ද? අවබෝධය. ඒ නිසා භාවනාවට බය වෙන්න එපා. මේ සතර ඉරියව්වෙන් ඕන ඉරියව්වක් පවත්වන්න පුළුවන්. නිවැරදි ක්‍රියාව අවබෝධ කරගන්නයි අවශ්‍ය කරන්නේ. මොකද්ද නිවැරදි ක්‍රියාව? දුකයි කියන එක. දැන් මම පෙන්නනවා මේක දුකට අයිති කියන. ඒතර මේ නිරන්තරයෙන් ඉපද බිඳිනවනවා නම් ඒක සැපයිද දුකයිද? මොකද හිතන්නේ? ඒක මහා වදයක් නෙමෙයි. නිරන්තරයෙන් ඇති වෙන සැනේ නැති වෙනවා. එතකොට මම කියන ස්වභාවයෙන් ශුන්‍ය නැද්ද? අර උඩුකුරුව ඉන්න ලදරුවෙක් කියන ස්වභාවයෙන් ශුන්‍ය නැද්ද? ළමේ කියන සිත ස්වභාවයෙන් ශුන්‍ය නැද්ද? හිස් ශුන්‍ය කියන්නේ හිස්. ඇයි? තියෙන්නේ වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. ඒක දකින්නේ ළමෙක් දකින්න. ලදරුවෙක් දකින්න. ස්ත්‍රියක් ඉන්නවද? නැහැ. එහෙනම් මොකක්ද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත හතරේ ක්‍රියාවක් තියෙනවා. පඨවි ධාතු ඉපද බින්දිනවා. ආපෝ ධාතුවත් ඉපද බින්දිනවා. තේජෝ ධාතුවත් ඉපද බින්දිනවා. වායෝ ධාතුවත් ඉපද බින්දිනවා. කෙස් ගහේ තියෙන ඔය හතර නෙමෙයි. ඉතින් ස්වාමියා පිරිමියාගේ තියෙනවනේ ඔය කෙස් ගහ. ලදරුවාගේ තියෙනවනේ. ළමයාගේ තියෙනවනේ. මැදි වයසේ කෙනාගේ තියෙනවනේ. වයෝ වෘද්ධ කෙනාගේ තියෙනවද නැද්ද? එතකොට ඔක්කොම කෙස්ද තියෙන්නේ පඨවි ධාතුව ඉපද බින්දිනවා තේජෝ ධාතුව ඉපද බින්දිනවා වායෝ ධාතුව ඉපද බින්දිනවා හා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඉපද බිඳිනවද? අර කෙස්වල ක්‍රියාවද්ද තියෙන්නේ. දර්ශනේ වැරදි නේද? එහෙනම් නිවැරදි දර්ශනේ මොකක්ද? ධාතු හතරේ ක්‍රියාව. හවුද නේද? ඒකට ලදරේක් ඇතුළත් කළා මනසින්. ඉතින් වැරදි. ඒකට ළමයෙක් ඇතුළත් කළා මනසින්. ඒකට තරුණ කෙනෙක් ඇතුළත් කරා මනසින්. නැදි වයස කෙනෙක් ඇතුළත් කරා මනසින්. වයෝවෘද කෙනෙක් ඇතුළත් කරා මනසින්. ස්ත්‍රියක් ඇතුළත් කරා මනසින්. පුරුෂයෙක් ඇතුළත් කරා මනසින්. ආත්මයක් ඇතුළු කළා මනසින්. නැද්ද? දැන් අර කෙස්සල දිවෙන්නේ එතකොට ඇතිව නැතිවන ස්වභාවයක්ද? ඒක අනුගත කරගන්නකො සිතට. ඒක සිතට අනුගත කරගන්න. හැබැයි සහතික කරගන්න ඕනේ. සහතික වෙලා නැහැ තාම. සහතික කරගන්නේ කොහොමද? අතීතයට යන්නේ. අතීතයේ කෙස් ගහ නැමැති මේ ධර්මතාවය පටවියාපෝ තේජෝ වායෝ එතකොට අතීතයේ කෙස් ගහක් තිබුණාද පටවි ධාතුව ඉපද බිඳුනා තේජෝ ධාතුව පටවි ධාතුව ඉපද බිඳුනා ආපෝ ධාතුව ඉපද බිඳුනා තේජෝ ධාතුව ඉපදෙමිනුනා වායෝ ධාතුව ඉපදෙමිනුනද නැද්ද? අතීතයේ තිබෙ කෙසේද? දකින තාක්කල් දිටි. ඒතර අතීතයේ මමත්වයට දාලා තියෙන්නේ. නැද්ද? ඒතර අතීතයේ හිටියේ මමද කියන ගැටලුව විසඳ ගන්න ඕනේ. මොකද අපි අතීතය පිළිබඳව කල්පනා කරනවා. නැද්ද? තමන්ගේ ළමා කාලය කල්පනා වෙන්නේ නැද්ද? ආ කල්පනා කරනවානේ ළමා කාලේ. කල්පනා කරන්නේ පුජ්‍යලේඛ හැටියටද අර පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ඉපද බිඳුන හැටියටද කල්පනා කරන්නේ. පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර අතීතයේ මේ විදිහට ඉපද බිඳුනාද නැද්ද? ඒතකොට ළමයෙක්ද හිටියේ? ආ තමගේ ළමා කාලයක් තිබ්බද? තර ක්‍රියාවක් තිබ්බද? එහෙනම් පෙර භවයේ මොකද්ද තිබ්බේ? මේක වර්තමාන භවයෙන් අපි අතීතයට දාලා විසඳ ගන්න ඉස්සෙල්ලා. එහෙනම් පඩවි දාසේ ඉපදෙමින. වාය ආපෝ දාසේ ඉපදෙමින. තේජෝ දාසේ ඉපදෙමින. වායෝ දාසේ ඉපදෙමින. එතකොට ළමා කාලයක් තරුණ කාලයක් වූ මැදි වයසක් වූ මහලු වයසක් වූ ඒක තමයි ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කිව්වේ. ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් නෙමෙයි. මේ ක්‍රියාවේ ස්වභාවය අවබෝධ කරගන්න. එහෙනම් ඒ සෑම මොහොතකම ඇතිව නැති වෙනවද? එහෙනම් අතීතයට දාලා අපි විසඳගත්තා. අතීතයේ තිබ්බ ඉපද බිඳින ස්වභාවයක් මොන වේද? සතර මහා ධාතුන්ගේ. හැබැයි ඒක අර කෙස් වලින් විතරක් පරීක්ෂා කළ බෑ. කර්ණ දේශය එකක් කිව්ව එකටයි. කරුණු 201ක් දිගහැරලා තියෙනවා. පැත්තම එක ලියාගෙනත් ඇති මම හිතන්නේ. 201ක් තියෙනවා. නැත්නම් ඔය YouTube එකෙන් අරගෙන ලියාගෙන. රූප 28ක්, ద్వාර 6ක්, අරමුණු 6ක්, විඥාන 6ක්, ස්පර්ශ 6ක්, වේදනා 6ක්, සංඥා 6ක්, සංචේතනා 6ක්, තෘෂ්ණා 6ක්, විතර්ක 6ක්, ਵਿਚාර 6ක්, ස්කන්ධ 5ක්, ආයතන 12ක්, ධාතු 18ක්, කොනප කොටස් 32ක්, ඉන්ද්‍රිය 22ක්, භව තුනක්, භව නවයක්, පටිච්චසමුප්පාද අංග 12ක් ලියා ගන්න. කොටස් තියෙන්නේ ඔක්කොම. බෙදලා බලන්න. පුජ්‍යලයකට හෝ පුජ්‍යලයකට අයිතිද කියන එක. මොකද්ද ආත්මයට දාන්න පුළුවන් කියන එක. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. නමග යන්න එපා. දැන් මගේ දැන් එන්න ඕනේ මගට. නිවැරදි මගට එන්න ඕනේ. ඇයි? මෙච්චර කල් නොමගදී ඒ නමග ගිය නිසා අපි තාම දුකක භාජනය වෙලා ඉන්නේ. දුකකට ඇතුළත් කරලා තියෙන්නේ මේ ස්කන්ධ පංචකය. සැපයි කියලා හිතනවද? සැපයි කියලා හිතනවා නම් ඒක වැරදි. ඒයි වැරදි කියන්නේ. අර ශණයක් ශණයක් පාසා ඉපද බිඳෙන ස්වභාවය සැපයි කියනවද කවුරු හරි? එනයි අඥානෙ. ඥානෙ නේ. බුදුරජාණන් වහන්සේට ඥානෙ පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. එහෙම කිව්වනේ. පඤ්ඤා උදපාදි, චක්කෝම උදපාදි, ඥානං උදපාදි, විචා උදපාදි. එයි එහෙම කිව්වේ. නිවැරදිව දැක්කා සම්මා දිට්ඨි. නිවැරදිව කල්පනා කරා සම්මා සංකප්ප. ඒ අනුව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති අංග 10යි ඒ අංග 10න් යුක්ත පුච්චලයට මොකද්ද කියන්නේ? රාතන් වහන්සේ. දැන් අපි තාම එහෙම ආවේ නැහැ. ඇයි ආවේ නැහැ? දර්ශනය වැරදි. එහෙනම් දැන් එතකොට අතීතේ එහෙනම් රූපස්කන්ධය චක්කු ප්‍රසාද රූපේ ඉඳලා ඒ 28ටම බෙදලා බලන්න. ඇතිව නැති වෙනවද? කොහොමද ඇතිව නැති වෙන්නේ? ඉපද බිඳ. ඉපද බිඳෙන ඒ අවබෝධ කරගන්න ඥාණයට කියන උද්‍යව්‍ය ඥාණය. උද්‍යව්‍ය ඥාණය. ତොර දැන් අපි නාම රූප වශයෙන් වෙන් කරගෙන ඒවා හේතුඵල එහෙම බලලා නෑ. හැබැයි ආයෙත් අපි බලන්න ඕනේ මේක හේතුඵල වලට දාලා. මොකද නැත්තම් නැවත නැවත දික්කියට වැටෙනවා. හේතුඵල වලට දාලා කොහොමද බලන්නේ? දැන් ඒතර මේ රූපස්කන්ධයනේ ක්‍රියාත්මක වෙන්නේ. පඩවියාපෝතේ චෝවයි. ඒ රූපස්කන්ධයට ක්‍රියාත්මක වෙන්න නම් සිත ඕනේ. සිත නැතුව ක්‍රියාත්මක වෙන්න බැහැ. සිතේ ක්‍රියාකාරීත්වය ඕනේද නැද්ද? ඕනේ. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය හා රූපස්කන්ධේ ක්‍රියාකාරීත්වයට මොකද්ද කියන්නේ? නාම රූප දෙකේ ක්‍රියාවක් කිව්වොත් හරිද? ඒක නේද ඇත්ත? සිතට කිව්වේ නාම. පට ව්‍යාපෝතේච වායෝ කිය රූප. ඒ දෙක නෙමෙයිද මේ ක්‍රියාත්මක? ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව් දේශනා කරා ඊට වඩා දෙයක් හොයන්න එපා. හම්බෙන්නේ නැහැ. මොනවට වඩා දෙයක්ද? නාම රූප දෙකට වඩා දෙයක්. ඕනම දෙයක් අරගන්න ওই ධර්මතා දෙක තුලට ඇතුළත් කරන්න පුළුවන්. පුළුවන් නම් බලන්න තවත් එකක් නැහැ හම්බෙන්නේ. සිතහා සිතුවිලි අනිත් සියලු මේවා මහ බෝධ හතරයි. ඒ කියන්නේ මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප කිව්වේ. හ්ම්. එහෙනම් අපේ සිතට තාම අනුගත වෙලා නැහැ නේද? එහෙනම් අපි එතකොට අතීතයේ පිළිබඳව හිතලා විසඳ ගන්න ඕනේ. ඒක අතීතයේ හිටිය පුච්චලෙක් නෙමෙයි නේද? ක්‍රියාවද්ද නැහැ. එතකොට අතීතයේ අපි විඳ වේදනා පිළිබඳව කල්පනා කරනවා. මම අතීතයේ මෙන්න මේ විදිහට මම විඳා. එහෙම කල්පනා කරන්නේ කල්පනා කරනවා. පුංචි කාලේ මං හරි සතුටින් ගත කරා. ළමා කාලේ මගේ තරුණ කාලේ මං බොහොම සතුටින් ගත කළා. එහෙම නැත්නම් මං බොහොම දුක් විඳා. කායිකව මං බොහොම දුක් විඳා. දරුවා හදන්න. එහෙම නැත්නම් මේ தත්ත්වයට එන්න යමක් කමක් උපයස අපේන. දැන් දුක් විඳද කවුරු හරි? දාර ක්‍රියාවද්ද තිබ්බේ. හරි. එතකොට දැන් මේ විඳීම පිළිබඳව අතීතයේ විඳපු පුජ්‍යලයක් ඉන්නවද? එහෙම නැත්නම් පස්සපච්ච වේදනාද? ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුනද මම විඳද? මොකද අතීතයේ පිළිබඳව කල්පනා කරලා මමත්වය නැති කරගන්න ඕනේ. අතීතයේ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවද මමද විඳේ? නැහැ. මම විඳේ නැහැ. අතීතයේ ස්පර්ශය නිසා සිතක් හැදුවා. එහෙනම් එතකොට සිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඔව්. එතකොට දැන් මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ දැන් බලනවා අපි දුක්ඛාරි සත්‍යද අපිට චතුරාර්ය සත්‍යයත් ඕනේ අවබෝධ කරගන්න. ආශ්‍රව ප්‍රහීන කරන්නත් ඕනේ. කෙලෙස් වලට ක්‍රියාත්මක වෙන්න නොදී යන්නත් ඕනේ. හරි. අපි වර්තමානයේ ඉස්සෙල්ලා ප්‍රහාණය කරන්න කෙලෙස්. නේ? කෙලස් ටික අවසන් කරගන්න ඉතින් ක්ලේශ පරිණිරවාණ. ඊට පස්සේ නිස්කන්ධ පරිණිරවාණය වෙන්නේ. ඒ ඉස්සෙල්ලා අවසන් කරගන්න ඕනේ ස්කන්ධ පරිණිරවාණය නෙමෙයි. ක්ලේශ පරිණිරවාණය. මොකද කෙලෙස් නිසානේ කර්ම කරන්නේ. කර්ම නිසානේ විපාක පිණිස නැවත සකස් වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ කෙලෙස්. එහෙනම් එතකොට අපි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ බලන්න ඕනේ අපි මේ යන ගමනේ අපි කෙලෙසුත් අයින් වෙනවද කියන එක. තේරෙනවද? එතකොට මේ නාම රූප දෙකේ ක්‍රියාවක් නේද තියෙන්නේ? කෙලෙස් කියන්නේ නාම ධර්මයන්නේ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. උපාදානය කියන්නේ නාම ධර්මයක්. ওই ධර්මතා තුන තමයි කෙලෙස්. ওই ධර්මතා තුන නිසා තමයි 1500ක් හටගන්නේ. ওই ධර්මතා තුනේ ක්‍රියාකාරීත්වය අයින් කරගන්න පුළුවන් නම් වර්තමාන භවයේ ওই 1500ම වැටෙනවා. තේරෙනවද? එහෙනම් දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් නෙමෙයිද මේ තියෙන්නේ? නාම රූපච්ච සලආයතන. නැද්ද? සලආයතන පච්ච රස. රස පච්ච වේදනා. වේදනා පච්ච ප්‍රත්‍යයයි. තණ්හා. තණ්හා පච්ච උපාදාන. උපාදාන පච්ච භව. භව පච්ච දැන් මොකක්ද හම්බෙන්නේ? දැන් ඉතින්දලා හම්බෙන්නේ අකමැති දේවල් නේද? ඒ අකමැත්ත මොකටද? දුකට. නැද්ද? දැන් ඒතකොට මේ නාම රූප දෙකේ ක්‍රියාවලියට කොච්චර අවශ්‍යද? නාමයට එක චිත්තක්ෂණය. රූපයට චිත්තක්ෂණ 17යි. අර චිත්ත වීතියක අවශ්‍යයි රූපයට. එහෙනම් අවිද්‍යාව කියන සිතුවිල්ලත් ඉපද බින්දිනවද? ඇතිව නැති වෙනවද? තෘෂ්ණාව කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවද? උපාදානය කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවද? නিত্য දනිත්‍ය. දැන් එකකට එකක් ගලපලා බැලුවා. නැවැත්තිය කොහෙද? දුක. ඒ ජරා මරණ. දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාවට ඉඩ දීලා දැන් ජරා මරණ උරුම කරගෙන නැද්ද? දැන් ජරා මරණ විතර දාය මෙච්චර දවස්. ශෝකයක් එහෙම ආවෙම නේද? කනගාටු වුණේ, දැසෙන් කඳුළු ගැලුවෙම නැද්ද? ගැලුවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. නුඹගේ මෑණියන් නැති වෙලා මේ සංසාරේ. එක පුච්චයට එන්නේ. අම්මා නැති වෙලා. ඒ වෙනුවෙන් හද තුල ඇතිවෙච්ච ශෝකය නිසා දැසින් ගලාගෙන ගිය කඳුළුම වැඩි. මහා සාගරේ ජලය අඩුයි. ඒතර වර්තමාන භවෙත් ඇඩුවේ නැද්ද? ශෝක කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්ය. දැන් උරුම කරගත්තා. ඇයි උරුම කරගත්තේ? නාම රූප දෙකේ ක්‍රියාවලියට ඉඩ දුන්න මෙච්චර කාලෙ. නාම රූප දෙකේ ක්‍රියාවලිය සහ මුලින් නැවැත්තුවා නම් නැවත නොහට ගන්න තැනට අඬනවද? අඬනවද? ආයි. මේක ඒකනේ බුදුරජාණන්. එතකොට එහෙනම් දැන් දුක කියන කාර්ය සත්‍යයක්ද නැද්ද? ඒ චතුරාර්ය සත්‍යත් අවබෝධ කරගන්න. එතකොට දැන් අපි කෙලස් කෙලස් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒ කෙලස් වල ස්වභාවයත් අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන යන්නේ. එතකොට ආශ්‍රවයෙන් එනවා කාම ආශ්‍රවය. අර රූපය පිළිගන්නේ කාමාශ්‍රයෙන්. නැද්ද? කාම කියන්නේ කැමැති. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙන හින්දානේ රූපය පිළිගත්තේ. සම්පටිච්ච. සම්තිරණ. ඒතර කාමාශ්‍රව. නැද්ද? ඒතකොට පිළිගත්තා. සම්පටිච්ච. තීරණය කරා. නිශ්චය කරා Tamanට ගන්න ඕනේ. කාමාශ්‍රම නෙමෙයිද? දැන් පිළිගන්නේ නැහනේ. කවුද? රහතන් වහන්සේ. එතනින් මේ නෝන කෙනෙක් පිළිගන්නවා. අරමුණ පිළිගන්නවා. තොර සම්පරිච්ඡන සම්දීරණ වොට්ටපන ජවන් හතයි ප්‍රදාරම්මන දෙකයි කර්මයයි ඒ හදාගත්ත කර්මයක්. ତොර පුජ්‍යලේද මේ කර්මය ඇදී. එහෙම නැත්නම් සිතවිල්ලක් විතරයිද? ඒකත් ඇතිව නැති වෙනවද? ඒකත් ඉපද බිඳිනවද නැද්ද? ඇයි මේ ටික තේරුම් ගන්න අමාරු? හැබැයි ඒකට සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේ. ඒක නැති යන්න බෑ. දැන් මෙච්චර වෙලාවක් මේ විභාග කරපු ධර්ම කොහොමද දැකගන්නේ? කොහොමද දැනගන්නේ? ධර්මතා දෙකක් ඕනද නැද්ද? මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙකෙන් තොරව මේවා දැනගන්න පුළුවන්ද දැකගන්න පුළුවන්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියද? නිවැරදිද? සතිය යෝනිසෝ මනසිකාරය. පෘථග්ජන පුච්චරේ ආර්ය පුච්චරේ බවට පත් කරන්නේ සතිය යෝනිසෝ මනසිකාරය. ඒ දෙක ධර්මතා දෙක නැතුව බෑ. සමතහ විපස්සනා දෙක. නාම රූප දෙකේ නිවැරදි අවබෝධය. හා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය. පෘථග්ජන පුච්චරේ ආර්ය පුච්චරේ බවට පත් කරනවාමයි නැද්ද? හොඳයි ධර්මදේශන අවසන් කරනවාද? කාලේ පැය කාලයක් නැති පැහැදිලිද කියපියෝ ගැඹුරුයි හැබැයි ඔය කටි තේරුම් ගන්න පුළුවන් ඇයි උසස් වූ මනසක් තියෙනවා එයාට මිනිස්සයා කියනවා මිනිස්සයා කියන්නේ උසස් වූ මනසක් තියෙන හින්දා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතිස්සෙල්ලාම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන කාටද පස් දෙනෙක් ඉස්සරහින් තියාගෙන දේශනා කළේ දන්නවනේ ඒක ඉතින් මිනිස්සයන්ටනේ බුදු වෙලා ඉස්සර දැන් දිව්‍ය ලෝකෙට යන්න තිබ්බනේ ඉස්සර දෙවියන්ට බණ කියන්නේ. නේ මිනිස්සයන්ට තියෙනවා උසස්ව මනසක් තියෙනවා. නිරුම්මල මඩේ ඉපදිලා තියෙන්නේ. හටගත්තේ මඩේ. හැබැයි ඒකේ නටු ක්‍රමක්‍රමයෙන් එනවා. අපිත් මඩේ මේ ඉන්නේ. කෙලස් මඩේ. නටු එනවා ක්‍රමක්‍රමයෙන්. ඇවිල්ලා ජලයෙන් උඩට එනවා. උඩට ඇවිල්ලා ලස්සනට පිපෙනවා. පිපෙලා පලාතම සුවඳ හමනවා. ඒ පෘථග්ජන ස්වභාවය තමයි අර මඩ. අපි ක්‍රමක්‍රමයෙන් එනවා. ඒ පෘථග්ජන ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ඇවිල්ලා ලස්සනට පිපිලා පලාතම සුවඳහම වෙනවා. ඒ ආර්ය ස්වභාවයේ කෙලෙස් නැහැ. පැහැදිලිද කීපේ? හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. අදට નિયમિત දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනා තේ සමිච්ඡතු